නිදහස් පරිසරය මේ ජීවිතය තුලදීම නිවීම සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙසෙන භික්ෂුවකට නිදහස් පරිසරය අත්‍යවශ්‍යයි. නිදහසට එක අර්ථයක් දිය නොහැක. ලෞකික ලෝකෝත්තර ඌමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස් වෙයි. කෙනෙක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුරුපත්වයෙන් රජයේ රැකියාව දේශපාලන නිදහස ලෙස දකියි. ඒ කිසිත් වරදක් නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීනිය. එහෙත් ඒ ලෞතර නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළවන්නේ ශාසනයේ හික්මෙන ළමා තරුණ භික්ෂුන් වහන්සේලාට නොව ජීවිතාභෝධයෙන් ලෞකික සම්පත් දුක බව දැක ඒ සියල්ල තුලින් රැස්වන්නේ දුකම් බව දැක ගිහි බැමි වලින් වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මිදීමේ ජීවිතයේදීම නිවීම සාක්ෂාත් කර ගැනීමට ප්‍රතිපදාවේ යෙදෙන වීරයන්තයන්ට මෙවැනි සත්පුරුෂයන් විශාල පිරිසක් මේ ශාසනයේ සිටින බව සත්‍යකි. ඒ මඟ යන්න ඔබ රුචිනම් ඔබටද මඟ විවෘතය. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට නිවැරදි මඟ කියා දී ඇත. නිදහස අර්ථවත් වීමට ඔබ මෙසේ සිටිය යුතුය. මා පැවිදි වූයේ අනුනට බණ කීමට, පිරිත් කීමට, පන්සල් ආරණ්‍ය පාලනය කිරීමට, නායක හිමි නමකගේ ඊළඟ උරුමකාරයා වීමට නොව, දිව්‍ය බ්‍රහ්ම සංඥා වැඩිවීමට නොව මේ ආත්මයේදීම නිවන් මඟ පරිපූර්ණ කර ගැනීමට බව සිතීමට ඔබට ශක්තිය තිබිය යුතුය. ලෞතර බුදු වදනට අනුව නිදාස යනු මෙසේ සිතන්නට හැකියවීමයි. මායාගේ ධර්ම අනුව නිදාස යනු මීට විරුද්ධය සිටීමයි. බුදු පුතෙක් ලෙස මුලින්ම ඔබට නිවීම ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත් පීත් පොතේ ත්‍රිපිටකයේ හෝ නොව තමා තුළම බව සිටිය යුතුය. ইহත කිසිවක් තුල නිවීම නොමැත. දැනුම ආදර්ශ මාර්ගය ইহත කරුණු කාරණා තුල ඇත. ඒ ගැන තර්කයක් නොමැත. ඔබ ධර්මයේ ඉගෙනීමට පොතපතට යොමු වහොත් ඊළඟට සිදුවන්නේ දැනුම පඬිත භාවය වැඩි වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා පැවැත්වීමට යාමය. එසේ නොමැතිනම් මිහිරි ස්වරයෙන් බුදුමෙදුරට හෝ මළුවට කොටුවි පූජාවන් පැවැත්වීමටය. ගිහිදායකයෝ මේවට ඉතා ප්‍රියයි. වික්ෂුන් වහන්සේලාට ලැබෙන ලකුණු ජනප්‍රියභාවය සැලකිලිභාවය ඉහළය. දෙපාර්ශ්වයටම වැඩෙන්නේ ලෞකික කෙලෙස් ධර්මයන්. ඒවා සංසාරික සැප පිණිස හේතු වේ. අවසානයේ සියලු දේ අතහැර පැවිදි වූ හාමුදුරුවෝ දායක පින්වතුන් සතුටු කරන රූකඩයකි. මෙහිදී ඔබ දක්ෂ විය යුතුයි. සියල්ල අතහැරීමට. හැබැයි ඔබට වඩා දක්ෂ මාර්ගයක් වැඩූ කල්යාණ මිත්‍රයන් ඔබ ආශ්‍රය කළ යුතුය. ඔබ එය මග හරින්න එපා. ඔබ ශක්තිමත් තැනකට එන තුරාවට নিරතුරුවම ඔබ ඉදිරියේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ සිටින බව සරියුත් මහෝත්තමයන් මුගලන් මහෝත්තමයන් ඔබ ඉදිරියේ වැඩ සිටින බව ඔබට ආවාද දෙන බව ඔබ සිතන්න දකින්න මීට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නැහැ ඔබට මෙම ගමනේදී ඔබට හැමෝම කියාවි රැස් කරන්න කියලා මොනවද දැනුම ගාථා පිරිත් පොත් සූත්‍ර අභිධර්ම බණ මේ සියල්ල ඔබ අතහරින්න. ඔබ සැහැල්ලුවන්න. ඔබ හැම බරකින්ම නිදහස් උත්සාහ ගන්න. නිවීම කියන්නේ මෙහෙයුමක්. මේ මෙහෙයුමට ඔබට අවශ්‍ය වන්නේ තුන් සිවුරත්, පාත්‍රයත්, හුදකලා වන කුටියත් පමණයි. ඔබ සීලෙන් සමාධියෙන් පරිපූර්ණ බවට පත්ව ඇති බව ඔබට විශ්වාස නම් ඔබගේ සීලය ගැන ඔබට කුකුසක් නොමැතිනම් වනයේ හුදකලා කුටියක් තෝරා ගැනීමට ඔබ සුදුස්සෙක්. ඔබගේ සීලය ගැන ඔබට විශ්වාසයක් නොමැතිනම් වනයේ කුටියක හුදකලාවෙන්ට ඉක්මන් නොවිය යුතුය. ඔබ ශක්තිමත් නොවීම මායයට ගොදුරකි. වනයේදී ගල් කුටියේදී අමනුෂ්‍යයන් ඔබට වහලෙක්, රෝගියෙක්, මාසෙල්ලෙක් කරනු ඇත. ඔබ පසබට නොවන්න. මඟ වැඩූ කල්ලාන මිත්‍රයෙකුට කෙටි කමඨහන් කීපකින් ඔබ ශක්තිමත් කිරීමට හැකියාව ඇත. මෙහිදී සීලය යනු ඔබ සාමණේරද උපසම්පදාද මොන නායක ස්වාමීන් වහන්සේගේ ගෝලයක්ද යන්න නොව ඔබ නිවැරදි බවට ඔබ තුල ඇති විශ්වාසය පමණි. ලෞතර ධර්ම කෙරෙහි ඔබ කෙරෙහි ඔබ විශ්වාසය තබන්න. අවශ්‍ය වේලාවට කල්යාණ මිත්‍රයෙකුගෙන් ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්න. ඔබගේ ආරක්ෂාවට අවශ්‍යම මොහොතේදී පමණක් භාවිතයට තෙරුවන් වදින ගාථා තුනක් කරණීය මෙත්ත සූත්‍රයත් කණ්ඩ පිරිතත් ඔබ අර්ථ වශයෙන් දැන සිටියොත් එය හොඳටම ප්‍රමාණවත්ය. ඉතිරි සියල්ල ඔබ අතහරින්න අත්හැරීමේ ප්‍රමාණයට ඔබට නිවන් මඟ වැඩිම පහසු කරගත හැක. අන් සියල්ල ඔබ අත්හැරීම දක්ෂ වූයේ නම් පමණක් ඔබ දැන් නිවන් මෙහෙයුමට සූදානම් හැබැයි මේ වෙන විට ඔබ ළඟ පාවිච්චයට මුහුණ බලන කණ්ණාඩියක්, උණු වතුර බෝතලයක්, සීතලට පොරවන පොරෝණයක් මේ වගේ දේවල් තිබුණොත් ඔබ තාම සූදානම් නොමැති බවයි පෙනෙන්නේ. මොකද මේ සියල්ල තුල තිබෙන්නේ මගේ කය සැප පිළිබඳ චේතනාවයි. සියල්ල අතහරින්න. එතෙක් ඔබ සූදානම් නොමැත. මුහුණ බලන කණ්ණාඩි අතහැරීමට බැරි කෙනෙකුට කය අතහැරීමට කීම විහිළුවකි. අනිවාර්යයෙන්ම ඔබට හැකිය ඔබ නැවත නැවත බුදු සමිඳුන් සිතින් මවා ගන්න. ඔබේ හදවතට වඩම්මවා ගන්න. নিরතුරුවම ඔබ උන්වහන්සේගේ සෙවෙනෙහි සිටින බව දකින්න. ඔබ හිමිදිරියේ පිණ්ඩපාතය වඩින විට ඔබ ඉදිරියේ බුදු සමිඳුන් වඩිනා බව දකින්න. සැරියුත් මොගලන් ආනන්ද මහෝත්තමයන් වහන්සේලා සිටින් මවාගෙන ඒ උතුමන් සමග ජීවත් වන්න. උන්වහන්සේලා සමග හදවතින් මුමුණන්න. උන්වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ඔබේ ජීවිතයට එක් කරගන්න. උන්වහන්සේලා නිවන් අවබෝධ කර ගැනීම ගත් පෙරවීරිය මනසින් දකින්න. චක්කවාල මහරහතන් වහන්සේගේ උත්සාහය සිතින් මවා ගන්න. ইহත උපක්‍රම භාවිතා කොට ඔබ නිවන් මෙහෙයුමට සිත පුරුදු කරගන්න. මාර බැම එකිනෙක කඩා දමමින්ද අත්හල යුතු දේවල් අත්හරිමින්ද ඔබ සූදානම් වන්න. හැබැයි ඔබ ලෝකයා ඉදිරියේ රහතන් වහන්සේ කෙනෙකු ලෙස හැසිරෙන්න එපා. එවිට ඔබ වැටෙන්නේ මායාගේ මල්ලටය. ස්වභාව ධර්මයක් ඔබත් දෙකක් නොව එකක් බව පරිවර්තනය කරගන්න දක්ෂවන්න. ඔබ ඉදිරියේ තිබෙන රූස ගසක් ඔබේ කයත් සංසන්දනය කොට බලන්න දෙකම ධාතුන්ගේ විවිධත්වය පවනක් බව දකින්න. ඔබ නැවතත් හිතන්න ඔබ තවම මඟ වැඩීමට සූදානම් වන භික්ෂුවක් පමණයි. ඔබ හැකිතාක් විවේකීව සිටින්න. දිනකට මෙච්චර වේලා භාවනා කළ යුතුයි. රාත්‍රී නිදිවරා භාවනා කළ යුතුයි. යන සිතුවිලි අනිත්‍ය වශයෙන් දැක අයින් කරන්න. ඔබ අදිෂ්ඨානයක් ඇති කරගන්න. මා ප්‍රාර්ථනා කරන්නේ වීර්ය වඩන්නේ මාගේ අවසන් හුස්ම මේ කයෙන් පිටවන මොහොතේ කිසිම ඇලීමක් බැඳීමක් ගැටීමක් නැතුව පිට කිරීමට පවණක් වාසී කරන්න. මොන හේතුවක් නිසාවත් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරහත් මාර්ගඵල ගැන නොසිතන්න. ඒවා කෙලෙස් ධර්මයන් බව සිතන්න. මාර්ගඵල වලට ඇති ආසාව අතහරින්න. ඔබ මාර්ගඵල තණ්හාවෙන් අනාගාමි වීමට ගියහොත් ඔබේ වටිනා ජීවිතය අනාගන්නා බව සිතන්න. විවේකීව සිතන්න නිදිමත නම් නිදාගන්න. සරලව පහසුව නිදහස්ව සිටින්න. ඔබ මේ ආකාර්ය ප්‍රතිපදාවක යෙදෙන බව කිසියට නොහඟවන්න. ඉන්ද්‍රයන් හයට පස්වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකිමින් සිතත් කයත් පරිසරයත් සමග නොගැටී සිතන්න. ඔබ නිරතිරුවම සිතන්න ඔබ මේ සටන් කරන්නේ මායя සමග බව. ඔබට අවශ්‍ය සෑම වේලාවක මායාව හවට්ටන්න. බිය ගන්නවන්න, තැති ගන්නවන්න. ඔබට මුලින්ම කීවනේ අරියත් උතුමන් සමග මානසින් ජීවත් වන්නටය කියලා. ඒ මායයත්ව රවට්ටන්න කරන දේවල්. දැන් ඔබ මායාව තැති ගන්නවන්න. ඒ අරිහත් උතුමන්ද අනිත්‍ය බව දකින්න. ඒ උතුමන්ගේ පිරිණීම මනසින් දකින්න. එම ධාතුන් වහන්සේලාගෙන් ගොඩනැගුණු ස්තූපයන් දකින්න. ඒද විනාශ වන බව මනස දැන් නැවතත් ඔබ මායාව රවට්ටන්න. රුවන්වැලි මහා සෑය, කිරිවෙහෙර මහා සෑය, ජයසිරි මා බෝ සම්මිදානන් දන්ත ධාතුන් වහන්සේ සිතින් මවාගෙන සාදුකාර දෙන්න. දැන් නැවත මාර්යාව තැති ගන්නවන්න. ඊට වන්දනීය පූජනීය වස්තුන්ද කාලගුණික දේශගුණික යුදමය හේතුන් නිසා විනාශ වී යනවා දකින්න. මේ සියල්ලේම අනිත්‍යව දකිමින් ඔබේ ආධිපත්‍යයේ මායාව මත ටිකෙන් ටික පටවන්න. ලෝක ධාතුවේ හැම දෙයක්ම අනිත්‍ය බව ඔබ මනසින් දැක මායාව කම්පා කරවන්න, තැති ගන්නවන්න. දැන් ඔබේ රාජකාරිය මෙයම විය යුතුය. සාරාංශක කල්ප ලක්ෂ ගණනාවක සිට ඔබ මුලා කරමින් සතර අපායට, මිනිස්ය දිව්‍ය ලෝකවලට ගාල් කරමින්ද ඔබ කෙරේ ආධිපත්‍ය පැතුරු මායාට ටික ටික හිදවන්න. බොක්සින් තරගයකදී ප්‍රතිමල්ලවයාට සෙමින් සෙමින් පහර දෙමින්ද උපක්‍රමශීලීව පහර දෙමින්ද ප්‍රතිමල්ලවයා හෙම්බත් කොට අවසාන මරු පහර කීපයකින් ඔබ බිම දමන්නාසේ ඔබද මායාව උපක්‍රමශීලීව රවට්ටන්න. ඔබේ ඉන්ද්‍රයන්ට ගෝචර වන සෑම රූපයක්ම අනිත්‍ය වශයෙන් දකින්න. දකින රූප මගහරින්න එපා. රූප බලෙන් සොයා යන්නත් එපා. ඔබ වේගවත්ද මන්දගාමිද නොවන්න. ඔබේ ස්වභාවය තුළම ඔබ කටයුතු කරන්න. දැන් මොන මාර්ගඵලයකද ඉන්නේ? තව කොච්චර කල්යයිද මට පුළුවන් වෙයිද? ඔබ මාර්ගසිත ඇති කරන මොහොතේම අනිත්‍ය වශයෙන් දැක පරාජය කරන්න ගැටෙන්න එපා. රූපයක් දුටුසැනියේ අනිත්‍ය වශයෙන් දකින්න. නැවත නැවතම රූපයට ඇලීමක් ඔබ තුළ ඇතිවන්නේ එම රූපය විනිවිද දකින්නට උත්සාහ ගන්න. එහෙම කළොත් ඔබේ ප්‍රතිඵල ඉක්මන් වේවි. අදාළ රූපය සුරූපිකාන්තා රුවක් කියා සිතන්න. ඔබ ඇය මව් කුසේ සිටිනවා දකින්න. ඉස්කෙඩියක් ලෙසින් පටන්ගෙන නව මාසයක් බැලුම් බෝලයක් වැනි මව් කුසේ විඳි අනන්ත වේදනා මරල්ල තොනිදීගෙන් ලෝකෙද විහිවන මල මූත්‍රා ගොඩේ දඟලන ලදරු වයස ළමා තරුණ මධ්‍යම මහලු වශයෙන් එම රූපය දකින්න ඔබ දුටු ලස්සන රූපය ඇටසැකිල්ලක් කර දකින්න. එම ඇටසැකිල්ල බඩවැල් නහර මස් එල්ලාගෙන සිටින ස්වභාවය දකින්න. ඔහුගේ හෝ ඇයගේ රූපය මනසින් නිර්වත් කොට සම්මස් නහර විනිවිද ගොස් සම නැමැති උදරයට පුරව ඇති ජරා ගොඩ දකින්න. ලස්සන තිබුණේ සුරූපී ඇය තුල හෝ ඔහු තුල නොව තමාගේ අවිද්‍යාවෙන් පිරුණු අනිත්‍ය වන සිත තුල බව සිහිනුවණින් දකින්න. පංච උපාදානස්කන්ධය සප්ත බොජ්ජංග පටිච්ච සමුප්පාදය සතර සතිපට්ඨානය ධර්මතාවන් ගිරවුන් මෙන් කටපාඩම් කරන දේවල් නොව ඔබ රූපයේ අනිත්‍ය බව දකිමින් ප්‍රඥාවෙන් තීව්‍ර වන විට ඔබ ලබන අවබෝධය තුල නොදැනුවත්වම ඔබට වැටෙන්නේ ඊතර ධර්මතාවයන් බව සිතන්න. ඔබ තවම සිටින්නේ පුහුණු මට්ටමකය. තාම තරඟය පටන් ගත්තේ නැත. තාම ඔබ තරඟයට මුහුණ දීමට ඇඟ උණුසුම් කරනවාය. සක්නිමත් වූ උණුසුම් වන තරමට තරඟයට ජවය ලැබේ. මෙය මුළු ලෝක ධාතුව තුළම තම ආධිපත්‍ය පතුරාගෙන සිටින මාරයාට එරෙහිව කරන සටනකි තරඟයකි. තරගෙන් ඔබ දිනුවොත් ඔබ ලෝකෙන් එතරට යන කෙනෙක්ය. ඔබ මේ යෙදී සිටිනේ ලෝතරා බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා අරිහත් උතුමන් උත්තමාවියන් තරඟ කොට ජයගත් තරඟයකටය. මේ තරඟයෙන් රාහුල සෝපාක නීග්‍රහෝද වැනි දරුවන්ද ජයගෙන ඇත. පටාචාර ඉසිදාස වැනි කාන්තාවන්ද ජයගෙන ඇත. පූර්ණව සාර්ථක නව ජයග්‍රහණයේ ස්ථිරය. ඔබ සරලවන, සැහැල්ලුවන්න, නිදහස්ව සිටින්න. අවශ්‍ය වේලාවේදී පෑන් පහසුවන්න. පොරොන සිවුර දහඩිය ගඳ නම් සෝදන්න. කුටිය මිදුල පිරිසිදුව තබා ගන්න. අනිත්‍ය දකින්නවා කියා අපිරිසිදුකම ළඟට නොගන්න. අනිත්‍ය දකින්නවා කියා ඔබ අපිරිසිදුකම ළඟට ගන්නේ නම් ඔබ දකින්නේ මුස්පේන්තු අනිත්‍යකි. ඒ මාර බලයකි. ඔබ ඒ පරාජය කරන්න. ඔබ මධ්‍යස්තවන්න. අසුභය දැකීමට නම් සාපේක්ෂව ලක්ෂණ සහ පිරිසුදු බව තිබිය යුතුය. ඒ ලක්ෂණට නොයැලීමට ලස්සන ඔබේ කර නොගැනීමට ඔබ ශක්තිමත් විය යුතුය. මේ ලෝකයේ සියලුම ලක්ෂණ රූප ඔබේ කමඨහනක් විය යුතුය. හින්දි සිනමාවේ සුරූප විමනිලියත් වැඳිරියක් රැසැකිල්ලක්සේ දැකීමට ඔබට හැකි විය යුතුය. ඒ අවස්ථාව ඔබට ලැබුණේ ඇය සුරූපී වූ නිසාය. ලස්සන නොමැති ලෝක ඔබට අසුවේ වැඩිය නොහැක. අවලක්ෂණ බවට යමක් පත්වන්නේ ලස්සන තිබුණොත්ය. මන්ද ලක්ෂණ අනිත්‍ය වී අවලක්ෂණ ඇතිවන බැවිනි. මේවා ලෝකයේ ස්වභාවයන්. ඔබ මෙසේ අවංකව වීරියවන්තව ප්‍රතිපදාවේ යෙදී සිටින විට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබේ හදවතට වඩීවි. මොකද දැන් ඔබේ හදවත සැබෑ බුදු කුටියක් නිසා. උන්වහන්සේ ඔබට කියා දෙන ඊළඟ කටයුතු මඟ සංඥා වශයෙන් ඔබට වැටහෙනු ඇත. ඒට ඔබ සද්දන්ත හස්සිරාජයකසේ වීරෙන් නැගී සිටීවි. ඇයි දන්නවද? ඔබට ප්‍රත්‍යක්ෂයෙන් වැටහෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ සිටින බව ඔබට කමඨහනක් දෙන බව ඔබට වැටහෙවි මේ විදී බුදුරජාණන් වහන්සේ සහ නිවන් මඟ යනු දෙකක් නොව එකක් බව ඔබට වැටහෙවි නිවන් මඟ වඩන්න බුදු සමිඳානන් දකින්න මේ විශ්වාස තුළ ජයග්‍රහණයේ දොරටු ඇත ඔබගේ උත්සාහයෙන් ඒ විවුර්ත කරගන්න ඔබ දොරටු විවුර්ත කරගත හොත් ලෝකයේ තුල ඔබ නිවනු ඇත. ඒ විට දැස් පියාගත් සැනින් මුළු ලෝකයම නිරුද්ධ කර දැකීමට ඔබට හැකිය. ඔබට මේ ගමනේදී බුදු සමිඳුන්වත් අට්ටික සංඥාවෙන් දැකීමට සිදුවනු ඇත. එයට ඔබ ශක්තිමත් වනතුරු කලබල නොවන්න. තවමත් ඔබට උන්වහන්සේ මඟ පෙන්වීම අවශ්‍යයි. එතෙක් ඔබ බුදුරජාණන් වහන්සේ මනසින් ඔබේ ආරක්ෂකයා වශයෙන් වැඩමවා ගන්න දක්ෂවන්න. නිස්සෙ වෙලාව පැමිණි විට ඔබගේ සාසුන් වහන්සේද අතහරින්න ඔබට අනිවාර්යයෙන්ම සිදුවේවි. මන්ද උන්වහන්සේ තුලද සත්‍ය කුද්දලෙක් නොවන බව ඔබට අවබෝධ නිසා